අපේ සර්වචනාංශයේ මේ කවස්ථාවක තීමීය ජාතකය ගැන කතා කරලා කියනවා. ඒ තීමීය ජාතකයේදී ඒ බ්‍රහ්මදත්ත කසීරජ රජුගන්න දරුව නැතු ඒ අන්තපුරේ 1000ක් විසවුණාන්සලා ඉනවා ඒකටවත් දරුව නැහැ. පස්සේ රට්ටු කල් කලබගෑනි කරනවා රජුගන්ගේ පස්සේ කවුරක්වත් නැහැ කියලා. ඒකෙන් රජුරු කියනවා ඒ රට වැසියන්ට ප්‍රාර්ථනා කරන්න කියලා අපිට පින්වත් දරුවෙක් ලැබුණා. ඊට පස්සේ විසවුණාන්සලට කතා කරලා කියනවා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 ඉතින් රජුරෝත් නිතරම උකුලේ තියාගෙන හොරතල් කරනවා. දවසක් රජුරෝ රාජ රාජ්‍ය මෙහෙවන වෙලාවේ රාජ්‍ය සභාවේ මේ උකුලේ දරුවා තියාගෙන ඉන්නකොට හොරු හතර දෙනෙක් එනවා. රජුරෝගෙන එක එක කන කපපාන් ඒ වේලුව කපලා දාපාන් එකෙනුගේ ඇහි ඉඳලා හැම ගහපාන් හරි මේ කියලා. අරු කුමාරයා බලා ඉන්නවා තාත්තගේ මොන දියා බලන්න කල්පනා කරන යකෝ දැන් මේක මේ රාජ්‍ය අතන්තර මේවන්න කියලා මේ දෙන දඬුවම් වලින් එන අපායයන් දුනොත් එහෙමයි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 ඊට පස්සේ ඒ ශේෂතේ ඉන්න දෙව්දුව කතා කරලා කියනවා ඔබ පිලෙක් වගේ ඇසිරියන් බීරෙක් වගේ ඇසිරියන් ගොල්ලෙක් වගේ ඇසිරියන් කියලා. එච්චරයි අපිට තේර ගන්න තියෙන කරුණ. මොකද දැන් එයා හරියටම මේ රාජපරාජයක් කරන මිනිස්සේ බරපතල වරදක් දඬුවම් නැතුව හිරේට අහුනා වගේ මේ රජකම කියන හිරකමෙන් ගැලවෙන්න බැරි විදියට අහුවෙලා. අනාතයි අසරණයි.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 පස්සේ ඒ කුමාරයා 16ක් වෙනකොට කුංචි කාලෙම මව්බේ දිවුනාසර දීලා තියෙන වරයක් ඒ දෙවිනාංශේ වරේ බේතේ මේ රජුරණ දැන් කුමාරයාගෙන සැකයි රජුරණට හරි නිඳයි රට්ටු දාන්නවා ඒක නිසා තීන්දුවක් කරන්න ඉස්සලා දෙවිනාංශ කියනවා ඔබට වරයක් දෙන්න ඉන්නවා ඊට පස්සේ කියනවා දරුවට රජකම දෙන්න රජුරු කියනවා මේ පිළෙකුට මේ බීරෙකුට මේ ගොළුවෙකුට දෙන්න බෑ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 ඊට පස්සේ ඉතින් මව බිඳුන් ආංශේ පුළුවන් තරම් අර දරුවට කියනවා දරුවනේ මට පේනවා ඔබ කරන්නේ මොකක් හරි මේ අදිෂ්ඨානය මොනවාට කියනවනම් ඒක උඩ ඉන්න දෙයියෝ මේක දකිත්වා උඹට වැටේවා මම මුළු දවසෙච්චේ අඳනවා රැතිස්සේ අඳනවා අනේ කතා කරපන් අනේ බත් කාපන් කියලා. කිසියම් තෙතක් අනුකම්පාවක් නැහැ. ඊට පස්සේ රජු කියන දැන් පේනවනේ ඔබට. එතකොට රජු කතා කරලා කියනවා කතාචාරින්ට ගිහිල් වෙලා මෙන්න ගොඩවන්නට කියලා මේක බෙල්ල දක්වා බලලකම් ලොක් දුරුපත්නේ ඔළුවට ගහලා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 මේ බීලා වලලා මරන. ඒ කියන්නේ මේ ඉස්සරහින් පෙරී සිටින මේ සංසිරික කුමාරයා. ඊට පස්සේ කියන උඹ මං කැත වැඩක් නේ කරන්නේ. ඒවල දුන්න ගහක කොල කඩ දාන්නා වගේ රජුරවන්ට මේ මේ රජුරගේ පුතා මරණ එක. ඉතින් මට රාජානේ නෙදුන්නේ කියලා. ඉතින් රාජාන දුන්නියකෝ පිළෙක් මරන්නනේ. මේ ගොළුෙක් මරන්නනේ. බීරෙක් මම පිළෙක් නෙවෙයි. මම ගොළුෙක් නෙවෙයි. මට හොඳ කතා කරන්න පුළුවන් බොහොම ලස්සන කතාව ටිකක් කියලා ඔය මිත්‍යානි සංස සූත්‍රය සම්පූර්ණයෙන්ම දේශනා කරනවා. දේශනා කරලා තියෙනවා ඔබ මොහොතකට හරි ඔබේ මිත්‍රයෙකුට ද්‍රෝහී වුණොත් ඔබ බල කපා ගන්න එක තමයි කියන්නේ. බහූත බක්කෝ හෝති විප්පමුත්තෝ සකාකරා. බහූනම් උපජීවಂತಿ යෝ මිත්තානන දුපති. උඹ යණ යන දැනකට බත් හම්බ වෙයි. බහූත බක්කෝ විප්පමුත්තෝ සකාකරා තමන්ගේ ගෙදරින් පිට වුණත් ඒ මිනිස්සු උඹට කන්න ගෙනත් දෙන්නේ. උඹ නිසා බොහෝ දෙනා කියපෙයි ඔබ මිත්‍රද්‍රෝහී වුණොත් මේ හේරම නැති වෙනවා. මිත්‍රද්‍රෝහී වෙන්න එපා. රජුණන්ගේ පුතා මරන්න එපා. ගාථා 16 10ක් තියෙනවා. තාමත් ලස්සන වචන අපි දවස් 10කට සැරයක් අපි ප්‍රතිසජයනා කරනවා. පිටානි සංසූත්‍ර හැම සූත්‍ර පාඩයක් මෙවර වෙන්නේ යෝ මිත්තාන නදූවති යම් විදියකට මිත්‍රද්‍රෝහී නොවුනොත් වෙන්න මොන විනක්වත් ඕනේ.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 හේතු ගන්නාට පස්සේ මේ මනුස්සයා කියනවා දැන් මම ගියොත් මට රජුලංගෙන් මරුම් කන්න වෙනවා. ඒක මොකද මේ මං කරපු ආය වැඩි කෙරුවේ නෑ. ඒ නිසා මම පැවිදි කරගන්න ඔබතුමත් පැවිදි වෙනවා. ඉතින් බෝතනාංශ කල්පනා කරලා මම පැවිදි වෙලා දැන් මේ මනුස්සයා පැවිදුනොත් මේ අසරතයයි රතයයි ඔක්කොම මේක ඇතුලේ නැස්ති වෙනවා. අනිත් එක රාජ්‍යයට පණිවිඩය යන්නෙත් නෑ. ඒ නිසා කියනවා ඔබ ගිහිල්ලා රජුලංගෙන් කියපන්. මෙන්න වෙච්ච සිද්ධිය කියලා. ඇත්ත විදිය කියපන් කියලා. ඉතින් මේ සංසිද්ධියෙන් පස්සේ ඒක අහලා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 මේක හරි භයානක බව තේරෙන්නේ කතා කරන්න පුළුවන් මනුස්සයට පමණක් නිසා. එචා කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කියනදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මේ ගස්ක කර ඊර්ෂ්‍යා හිතෙනවා කියලා. මොකද කිසිම පළ සිද්ධ වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. අපි ගිහිල්ලා කතා කරන්න ගිහිල්ලා පෙන්නන්න ගිහිල්ලා අහල පහල සංසාරේ අනවත කාලේ කරගන්න බැරි තරම් අකුසල කර්ම දාගන්න. දාගත්තත් කමක් නැහැ. ඒක ලියලා අනුන්ගේ වැරදි කියනවා. මේ අනුන් නිසයි මේක වුනේ කියලා. මේ මිච්ච ලස්සන බුදුහාමුදුර මේක ලස්සනට පෙන්ලා දීලා තියෙන්නේ මේක ඉස්සලා සීල මට්ටමෙන් බේරගනි. ඊට සමාධි මට්ටමෙන් බේරගනි. ඊට පස්සේ ප්‍රඥා මට්ටමෙන්, විපස්සනා මට්ටමෙන් බලපන් මේක යට තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක.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 මධ්‍යස්ථ ආරමුණ කියනවා. පින්කල හැකි ආරමුණ කියනවා. නමුත් අර කර්ම වේගෙට එතෙන්ටමයි ඉන්නේ. අන්තිමේ ජීව කුමාරත් ඇවිල්ලා හරියට රජපෞලක උපදින්නේ නැහැ.